ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වතාවකට ධර්ම සාකච්ඡාවකට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අද අපි හතරවෙනි දවසේ. ඒක නිසා අපි ඉල්ලා හිටනවා පරිගණන මාත්‍යයෙන් ලිඛිතව ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ අතර වාරේදී කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථානුකූලව ඒකත් කරන විදිහට මම සාදරයෙන් මතක් කරනවා. මේවා මේවා සාධාරණ ලැබුණ අලුත් නෝනියක් තියෙනවා. වාඩි ආනාපානයේ සිට බැලීමට උත්සාහ කරමින් ඉරමක් නොවිය. ඉතින් ආකාරයෙන් හිත පාක්ෂදී ඉරිදා සිට මම දැන් මෙතන දැන් මෙහි කියන පටන් ගත්තා. කවුද හේත මෙහි කරගෙන ආයතනයේ පසුබඳ දෝලනයක් වඩන්න පටන් ගත්තා. මෙතේ සිදුවන එක මම දැන් මෙතනයි මෙහි කරන්නේ. දෙයක් පිළිබඳ දැනීම නොදැනීම හිත අමතර උගේ කම්පන ඇත්තට හිත තීව්‍ර චලන හිත රාත්‍රී මාර්ගයේ ඇතිනේ. ආනාපානේ නම් දැනෙන්නේ නැත. සක්මන් කරන විට මම දකුණු හොඳින් වැටෙන. උණුසුම් පොළව ඉස්තර පොළවට දැනෙන. කර්තව්‍ය භාවනා කරගෙන යාමට, තරණික භාවනා කරගෙන යාමට උද්ගලික වූ උපදේ නඩාගෙන තීක්ෂණ ආනාපානේ නොවැටීම ගැටලුවකි. ඇත්තටම අර ආනාපානේ නොවැටුනේ නැති වුණත් අර මම දැන් මෙතන කියන එක අල්ලගෙන යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ඒ ආධුනිකයෙක් වශයෙන් සතුට වෙන්න ඕනේ ඒකෝට Tamand බස් එකට ගමනක් යනකොට වාඩි වුණා හෝ පරියන්කයකට එල වාඩි වෙච්ච වෙලාවක හෝ වැටෙනවා නම් හිත ගන්න පුළුවන් ගැටයක් තියෙනවා මම දැන් මෙතන කියලා ඒ වැටීම දැනෙන්නේ අර කියන විදිහට ඔළුවලක් වෙන ගතියක් ඇස්වල රදවල ගතියක් එළියට මොකක්ද කම්පන චංචල වගේ අන්නේ ලක්ෂණ ගුරු කරගෙන තියාගත්තොත් බය වෙන්න දෙයක් නෑ මේක අමතර දෙයක් නෙවෙයි ස්වභාවය කියලා. මේ ලක්ෂණ හොයලා තියාගත්තොත් මට මෙන්න මෙතන දැනිට වෙන කාරණා දෙකක් කියලා දෙන්න පුළුවන්. එකක් තමයි මට මතකයි මම ඉතාමත්ම තීරණාත්මක විභාගයකට මුහුණ දුන්නා වයිවයි ගන්න. යාචක පරීක්ෂණයකට මම ලෑස්තිලා නෙවෙයි ගියේ. සාමාන්‍ය දැනුම තියෙනවා ඒක දැනුම පරිශ්‍රය සමීකරණ වල මොකක්වත් මතක නැහැ. මම දැනගත්තා අමාරුයි කියලා මම ගිය ගමන්ම කරේ. බෝධි ඉස්සර වාඩි වෙලා තුන්සරයක් විතර නිකන් හුස්ම අරගෙන ඔය ඔය ෆීලිං එක ගත්තා. මම දැන් මෙතන ඉන්නකොට මට දැනෙන මෙතන රත් වෙනවා, ඇස් දෙක නලියනවා. ඒකවල මට ඇස් දෙක අරනකොට මම ගෙදරනවා කියනවා. අපි හදිසි විභාගයකට ගිහිල්ලා තද බලයෙන් තමයි ඉඳගත්තේ. හුස්ම තුනයි ගන්න. ඊට මම දැක්කත් එල්ලෙගෙන වැඩි වෙනවා නම් දෙන්න ඕනේ වෙච්චා. ප්‍රශ්න අහන්න පටන් අරගත්තා විදිහට දිගට ගියා. මම බොහෝම සැහැල්ලුවේ බොහෝම hina දෙවි උත්තර දුන්නා. බෝඩ් එක හරියට උත්සාහ කරා මම ළඟ අර සියුම් දැනුම නැති බව පෙන්නන්න. මම කිව්වා සියුම් දැනුම නැති වුණත් මෙච්චරයි ඕන කරන්නේ ඒක මම ළඟ තියෙනවා. ඉවරෙච්ච ගමන් හිත බෝඩ් එකේ ඉරිපෙක්ෂන් කැවිලා මට අපතක දීලා කිව්වා මේකට ඉදිරිපත් වෙන ඔක්කොම මුතුම ටෙන්ෂන් එකකින් ඉන්නේ. දුර කාලෙකින් අපි දැක්කයි කොහොම මිනිස්සු කොහොම විවේකීව විභාගයට මොන් වෙනවා. ඉතින් මම දැනගත්ත මම පාස් කියලා කියන්නේ. ඒ නිසා මේ මේ විතර ඉන්න බව. නැත්නම් මම දැන් මෙතන කියන එක දැනගත්තොත්. ඒ අම්ම මරනවා කියලා හිතන්නේ. එතෙන් යනකොට අපිට දාඩි දාලා කතා කරගන්න බැරුව දඟලන ගතියක් එනවනේ. ඒකකොට මේකට හිත දාපු ගමන් අර සෝඩා බෝතලේ කඩලා හොස් කළා කියන්නේ ආය සංකප්ප වීමක් වෙනවා. ඉතින් මේක සංකප්ප වුණාට පස්සේ ඕනේ නම් ආනපන අල්ලන්න පුළුවන්. ඕනේ නම් ඉන්දිය ගැටීම අල්ලන්න පුළුවන්. ඒක ඕනේ නෑ ඇත්තට. මේක ඉක්මනට කිචිමක් ඒක නිසා මේක හොඳට උරු කරගන්න බය වෙන වෙලාවට කොහොමද ඇගන්නේ සම්පන්න වෙන්නේ. සංකප්ප වෙන වෙලාවේ කොහොමද? නොදන්න තැනකට ගියාම මේක කොහොමද? දන්න තැනකට ගියාම මේක කොහොමද? තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට කොහොමද? මොකක්වත් නැතුව Taman විතරක් ඉන්නකොට කොහොමද කියලා මේ ටික අඳුනගත්තා නම් Taman මේක නිතරම සංසාර ගමනේදී දුර යන්න උනත් එක්ක යන මිත්‍රෙක් වඩපත් වෙනවා. දෙනෙක් මේ ඇතුළත පණිවිඩයට බයයි. Tamanගෙන් අත්‍යන්ත වශයෙන් Taman මැරෙන්නේ නැති බව දැනගන්න ජීවත් වෙන බව ක්ලාන්ත වෙලා නැති බව සීනචිලා බව දැක්කරගන්න මොකද්දෝ සංඥාවක් කියලා. මේක තමයි භාවය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ භවය ගැන බලන්න ඇතුළට හිත දාන්න. ඇතුළට හිත දාලා බලනකොට පේනවා මේක නිකන් හරියට මේ මල් මාලික යටි දුවන නූල වගේ. කොච්චර මල් ලැබෙනවද හැම මලක්ම ඇමිනෙන්නේ මේ තේමා නූලට තමයි. ඒ වගේ මේක උඩ තමයි මේ ඔක්කොම දැකෙන්නේ. මේකට යන්න පුළුවන් නම් මේ කියන කම්පන සංචම කවදාකවත් මානසික අතුපිස්තිය. කවදාකවත් ටෙන්ෂන් කරන්නේ. කවදාකවත් මේ මේ අඩුපාඩුවක් නෑ ඒක පීච් එකක් තියෙන නිසා මම හිතන ආධුනික වශයෙන් ඉදිරිපත් කළ තියෙන කාරණු සත්‍ය නම් දුර ගමනකට ආරම්භය පටන් ගන්න තියෙනවා ඒක නිසා බලන්න මේ මම දැන් මෙතන කියන එක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි සක්මන් කරනකොටත් ගන්න පුළුවන් කවුරුත් ඒක ගහ බැන ගන්නකොටත් ගන්න පුළුවන් කවුරුත් අපට ස්තුති කරනකොටත් ගන්න පුළුවන් ඒක පුරුදු කරා නම් මරණ මොහොතට ආවත් මොන කලබලයකට ආවත් ඔය මෙතෙන් හිත ගත්ත ගමන් ඒකේ තියෙන ආතති ගතිය නැති වෙලා හිතේ නිකන් තැම්පත් වෙන ගතියකට එනවා. ඒක නිසා අනිකුත් උපක්‍රමානිකුත් තාක්ෂණික ක්‍රමානිකුත් කර්මඨාන් නැතුණයි කියලා බය වෙන්න එපා. නමුත් මේක නැතුව මොන කමටහන දෙපත් වැඩක්. මේක තියෙදි කමටහන් නැතුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. තියෙනවනම් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නැතුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. උනන්දු කරනවා දිගට මේ විදිහට කරගන්න. ආර්ථිකයේ විකාශය කියන අවුරුද්ද ලක්ෂණ දැනගෙන යාමට පෞද්ගලික උපදෙස් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක දෙවෙනි කොටස තමයි මෙහෙම කරලා ගෙදර ගියා වගේ නිකන් මේ ගුරු වුණාට පස්සේ අර ස්ථිතිය නැතිලිම හෝ ආනාපානිය ස්වභාවයෙන් ඇවිල්ලා දොරට තට්ටු කරන්නේ. ස්වභාවයෙන් ඇවිල්ලා Tamanට කතා කරා. එකකන් එපා උසක් ගන්න. එහෙම ආරාධනා පූර්වක වෙන්න මම දැන් මෙතන ඉඳගෙන කුණන් කරන්න එකට අවදියෙන් ඉන්නවා. එතකොට මගේ මෙහෙවීමකින් තොරව මගේ චේතනාවකින් තොරව ස්වභාව සිද්ධව මොකද්ද වෙන්නේ? වෙන අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව මොකද්ද වෙන්නේ? වෙන විදියකට මම ආයතෝක කියන්නම්. මෙහෙ ඉන්නකොට කිසිම චේතනාවක් පහළ නොකර අදිෂ්ඨානයක් නොකර ඒක නැත්නම් කියන සංස්කරණයක් නොකර ඉන්න පුළුවන් හැම චිත්තක්ෂණයම කෙලෙසෙන. ඒ තමයි විශාල සංසාරේ හොඳටම අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ චිත්තක්ෂණේ කෙලෙස් නෑ අලුතෙන් කෙලෙස් රැස් වෙන්නේ නෑ චේතනා නෑ ඒ නිසා මේ මම දැන් මෙතන කියන දන්න උදාහරණ ගහකට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් සංසාරේ පුරා එකපිච්ච මෝහ පටල අඩු ගන්න එක චිත්තක්ෂණයකට කරනවා. ඒක දිගට පවත්වන්න පුළුවන්. මේ දිගට පවත්වන කාලේ පුරාවට එලෙස. මුසබෙන්න මතක් කරනවා. මේකට නිකම්ම යන්න බෑ. වහුණු කරන්න ඕන. මොකද මේක පුහුණක් නැතුව හිටියොත් අපේ හිත කොහෙලාද පිටනේ කියන්නේ. ඒක ඇතුළට එන්න උරු නෑ. ඇතුළට ආවත් මේ සිද්ධි වෙන්න ඕනනේ. හොඳට සිද්ධි වුණාට පස්සේ තමයි සත්‍යයක් ඇති කර ගන්න පුළුවන්. නරක අපත අපරාධ අකුසල කර්ම කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මානසික විතරහක් වෙන්න පුළුවන්. නමුත් මේ චිත්තක්ෂණේ පේනවා ඒක හොදන්න පුළුවන්. ඒ වගේම සාහිතිය ගන්න පුළුවන් මම කවුනකර ඉන්නවා කියන්නේ. කවුනකර ඉන්නක නෙවෙයි ප්‍රශ්නේ. කවුනකර ඉන්න බව දන්නේ ඒක. දුක්ඛ කලකට බව කෙරෙන්නේ නැහැ. නමුත් අපි දන්නේ. ඒ වෙනුවට කරන පින් අකුසල මේ මේ පව් කරන වෙලාවේදී තියෙන සහගාහනක තියෙන දැවෙන එක ඒකේ මුළු දවසම දෙනවා. කරපු පොඩි වැඩේට ඇහැට කුණ වැටෙනවා වගේ අනියට තැවෙනවා. මේ චිත්තක්ෂණය ගන්නව පව් කරන්නේ නැහැ නැති බව දන්න. බුදුරජාණන්සේ කියනවා දැන් නොකර ඉන්න එක අහම්බෙන් උනත් වෙන්න පුළුවන්. ඒක දන්නකම තමයි තමන්න තියෙන ලොකුම පන්දම. ඒක තමයි කියන්නේ දවස් අවතර විනාඩි 5ක් 10ක් 15ක් ඉස්සක්ම සුද්ධ වශයෙන් පව කරන්නේත් නැහැ කරන්නට බව දාන. ඒ චිත් ඒ හිතට වඩා බලවත් මොනම චිත්තක්ෂණයක්වත් මේ ලෝක සංසාරේ පව කරන්නේත් නැහැ කරන්නට බව දාන. පව කරනවා නම් කරන බව දාන. ඒ නිසා ඒක තමයි ඊගාව පියවර. එහෙම යනකොට පාපකට අනුපදේ ඉන්න පුළුවන්. ආවොත් සාගර වෙන්න නෑ කියලා ගණන් ගන්න එපා. පුදුන්තරම මම දැන් මෙතන කියන හැම ඉරියව්වෙම ගන්න බලන්න කියන එක නේද? Do you basic meditation, the feeling of the air coming through my nose vanishes. But I somehow know it be the intent of loud breath. Am I supposed to continue my meditation like this? Yes, sir. As far as you can see in breath and out see as discreetly as possible, as immediately as possible, as continuously as possible, uh, that is to say diligent effort and precise aiming, when and where in happen, you must not only know this is in-breath, you must have understanding this is not outward, this is not a sound, this is not a thought. this is not a pain. And when and where are inward gives, rise to the outward, you must know now it is not inward, it is outward. It is not any nonsense. Likewise, when and where it is going, it can follow it up. That means mind is so docile, mind is so controlled, mind is so tame. So, uh, in the other changing happens. When and where happen, you just follow it. Later, once that is seasoned, once that is uh, mastered, you can say this is the beginning of the in-breath, and this is the middle of the in-breath, this is the end of the in-breath. And this is the gap, and then this is the beginning of the out-breath, middle of the out-breath, end of the out-breath. And you can, this is called thin slicing of time. At the beginning you get two, two chunks, in-breath, out-breath. It's also an achievement. When, and where you know this is a, in-breath is not a one shot, it is a series, you chop them into as tiny uh, slice as possible, thin slicing. More and more you slice it. You are as if using an electron microscope. You can see each and every tiny particles, small things uh, within uh, So ultimately, you do not know how much the focusing power in your mind. So you can go deep, deep, deep in. This is called Vibhanjavada according to the Buddha, Vibhajna means analytical knowledge. You cut into sections. And then each and every part, when you give that attention, uh, your mind is so penetrating, ultimately see through the matter, not only just see and come back. Anything you can see through when you know the art of insulation of that. So start samya, there maybe you have started. And mind you, more and more you keep on practicing, sharpness increases, the thin slicing of time become your hobby, become your uh, second nature. You never look at the thing in the superficial way and decide. Instead you thin slice, more and more you thin slice, your decision-making process will not be much important. You develop evenly suspended attention and suspended decision. So much so you are uncommitted. When and where you are going to decide upon the superficial value, get committed, then only the tension Development Develop the slicing of time. And don't rush into that, do it in a, do it at the time permits. You must very sensitive to know when to start the sharpening. You start with the gross, go to the subtle and subtlest. So if you going to start with subtlest, nothing happened, everything gets messed up. So you have to understand this, this no other method than trial and error. Each and every trial and error is known as a research, noble quest. Uh, this is the way one has to develop. ඒ උපදෙස් වල පවත්නවා භාවනාව පුරු කරපු කෙනෙකුට වායුව ගමන් සමාධිය වැඩෙනවා කියලා. ඒ වැඩගන්නේ කොහොමද? සමාධියට පත්වනාම වැඩෙන්නේ කොහොමද? මයින් ඇහුවොත් මේ ලංකාවේ තියෙන ඩ්‍රැගන් ෆෘට් කියලා જાතියක් කාලා දිනවද වන්දනා. කාපු නැති මිනිස්සු එක්කව ඩ්‍රැගන් ෆෘට් වල රහ කියන්නේ කියලා කොහොමද කියන්නේ? මේක ඇපල් නෙවෙයි කියන්නේ, වරක නෙවෙයි කියන්නේ, පතෝල නෙවෙයි කියන්නේ, වට්ටක නෙවෙයි කියන්නේ, උග්ගස් නෙවෙයි කියන්නේ නමුත් සමාජයක් අතකෝ නැති මිනිසෙකුට සමාජය කොහොමයි කියලා කොහොම චිත්ත යන්නේ? බෑ. ඒ සම්මහසිදායෝ කියනවා ගුණ ගැන ඔබට තීසීස එකක් ලියන්න පුළුවන් ඒ කියෝනේ කඩ තේරෙන නමුත් විද්‍යෝධිකරණ කියලා ගුණ කඩයක් කටේ කියපන්. අන්න තේරෙනවා. ඉතින් ඒක ඔබ භාවනා කරගෙන යන්න ඔය අනුන්ගේ දැනුමට ඔන්න එකට වැඩි වටනවා Taman ළඟ තියෙන අවුල්සේ. ඒක තමයි ළඟ තිබුණ කාලයක් තුන සමාධිය නැති වැඩක් නැහැ. ඒක වටිනවා ඒක විදිහකට විශ්වාසයක් ඇති කරගන්න. භාවනා කරගෙන යන්න සමාධිය කියලා කියන්නේ මේ මැසිකොදී එකතු වෙච්ච වෙලාව. ඒ විශ්චිත කියන්නේ මේ මැස විශ්චිත වෙලාව. සමාධිගත වෙනවා කියන්නේ සමතේකටපත් කරනවා කියන්නේ එච්චරයි. ඒ නිසා බලන්න හිත හොඳට මේ කාර්මික tempat ලයින් වල කොහොමද වැටෙන්නේ කියලා. ඔක කියන්න උත්සාහ කරන්න කියන්නේ නැහැ. ඒකට අපි කියනවා අත්දැකීම කියලා. ඒ නිසා සමාධිය ගැන පොත් කියන්නේ. තීක්ෂ කියන්න පුළුවන්. ඒක නෙවෙයි අපිට ඕන කරලා තියෙන්නේ. තොන් ගණන් මේ පොත් කියනට වැඩි එක අංශයක් පැත්තකටලා ඉගෙන මොකද්ද මේක කියලා දැනගත්තේ නැත්තම් අපේ මනුෂ්‍ය ජීවිතය ඉතාම වටින කොටසට එහෙම නැත්තම් කියනවා නම් මේ සාරමණ්ඩේට වැද ගන්න නැතුව මැරලා යන්නේ කියලා. ඒක නිසා අපිට අමාරුයි ගන්න අමාරුයි. ඒක නිසා දිගට කරගෙන කරගෙන යන්නේ යම් වෙලාවක හිත අරමුණේම තැන්පත් වෙලා තියෙනකොට ඒ අත්දැකීම කියන්න පුළුවන් වෙන කෙනෙක්ගෙන් හරි අමාරුයි ඒක වෙන කෙනෙක්ගෙන් වෙන කෙනෙකුට සංනිවේදනය කරන්න අමාරුයි. ඒ නිසා මේ ප්‍රශ්න මුල් කොටස නම් ටිකක් කායික පැත්තක් තියෙනවා අන්තිම වෙනකොට වාග් මූල ධර්මයට ඇදලා තියෙන ප්‍රශ්න. I feel many prayers in one breath and then breath turns to be vibration. He advise how to proceed from this point. Metta. So when and where you go to the slicing of time, everything is nothing but a vibration. This vibration is the one going to make physical forms, sounds, smell, taste, touch. Once it's consolidated into Roop, Vedana, Sadda, Gandha, Rasa, that means sound, then you can give a name. But when looking come back to the source, that is, yeah, come to the preliminary form, it's just a It's just a, uh, just a energy. So you start with the breath, and more and more you thinsize the time, ultimately boils down to dissolve into the vibration. So that means you have to understand how it is not at the superficial level, slowly, slowly coming in. When it is coming, identity loses. You can't, you don't know whether it is inward or outward. You can't discriminate. But still you know you are in the breath. You know you are not dead. You know you are not sleeping. You know you are not unconscious. So you see the transition. You see the transition of nature. Uh, it goes earlier like a breath. That the very same thing ultimately gives rise to a vibration energy. So that is what the Buddha says, anicca. That means if you observe something, face value it appears like existing. But whenever you see detail, it is just a way. It is just energies. So more and more you go to the energy, it loses identity. Not only the identity, you can't demarcate this is in and out margin also. So when it is happening sometimes, you develop doubts. You uh, do not know whether it's progressing or distorted. That is because we have never touched that area. So by familiarizing, of course together with preparedness, you familiarize it. You say, you can understand it is not limited to Buddha, Buddhist. It is not limited to the, only the meditators. Only the meditators can witness it. So that is the way you develop everything coming from the same source. Once it is uh, delimited, cut and dry, labels, names and everything there. But when you think like the time, everything come back to the source. It is just energies. these energies very healthy. It is very healing. It is very rejuvenating. It is very recuperating. It is very recharging your battery. Ultimately you find the, the vigilance, you find the diligence, you find the energy everywhere because everything is in it. Once you go into the superficial level only, they become consolidated, they become collapsed into this and that. Labels, permanent notion, everything happens. So this is a very good trend. But uh, only one or two times won't give much of a difference. You have to familiarize it as much as possible. ස්වාමී වහන්සේ මම ආශ්වාස ප්‍රාශ්වාසයේ හිත සලාගෙන තිස්ස විනාමක මට දැනෙනවා අතිති වාදනය. වගේ දවසේ වෙච්ච දෙයක්. ඒ නිසා නැතිවෙන කතාවක් වගේ ඒ මට හරි කරදරේකි. මේ මේ සිටින මට උපදෙසක් දෙන්න බැහැ. ඒවත් කරන්නේ. කොහේ ගියත් මේකෙන් බේරෙන්න බෑ. අපි ඔය මයිකල් ජැක්සන් අනම්මන මියුසික් අහන්නේ ඕකෙන් බේරෙන්න තමයි. කොහෙන් ගියත් බේරෙන්න බෑ. තනි වෙච්චාම පාළු වෙච්චාම ඕකේනවා ළඟට. ඒකයි අපි මේ ලෙඩ වෙන්න බය. ඒකයි අපි අන්ධකාරයට බය. ඒකයි අපි පාළු වෙන්න බය. ඒකයි අපි කොම් වෙන්න බය. මොකද ඔය ඇක්චුලි තියෙන සත්‍යයක්. මේක හරි මුස්පේන්තුයි වගේ. විතරම ඇඟෙන් පිට වෙන සත්‍යයක් තියෙනවා. ඒකට කියනවා sound of silence කියලා කියනවා. එහෙම නැත්නම් ඒ මයික් වල එන සිකඩා එකදී මයික් එක ඕන් කරලා සද්ද එනකොට ඒක සද්දයක් තියෙන්නේ. මයික් එක ඕන් කරනකොට සද්ද එනවා. කතා කරනකොට එන්නේ නැහැ. ඉන්නතුව නෙමෙයි ඒක යටපත් කරගෙන යනවා. ඉතින් අපිට පුරුදු කරන්න ඕන දුක්ඛ සත්‍ය ඒක නියෝජනයක් තමයි. කිසියම් දෙයක් නැති උන්ට ඇතුලෙන් එන සත්‍යය. මම දන්නේ ඒකට මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ කියලා. ඒකට ගියාට පස්සේ ඒක නිකන් කොම් කරනවා අපි. පාලු කරනවා අපි. තනි කරනවා අපි. ඒකාකාරී කරනවා අපි. මහා කම්පලි කරනවා. ඒ නිසා අපිට එතන ඒ වෙනකොට හොඳයි මයිකල් ජැක්සන් නාටක් වෙනවනේ. නන්දමාලනි අමරදේව මේ මොකක් හරි ඉතින් දාගෙන යනකොට අයින් කරුවට පස්සේ දැන් මෙයා ඉතරම ඉන්නවලා. කවදාද විවාහ පුරුදු කරගත්ත දවසේ නිවන් දකිනවා. ඔක එලවන්න නගලන තාකල් ඉතින් අපි බටහිර සංගීතයයි රොක් මියුසික්යයි ක්ලාසික් කියයි නාන බුදුආමරෝ කියන මේ සියලු සංගීත අඳා වැටෙන්නේ. සෑම ගායනයක්ම ඇඳිල්ලක් සෑම නැටිල්ලක් පිස්සුවක් කියලා බුදුආමරෝ සඳහන් කරලා තියෙනවා. ඒ මොකද මේ නිශ්ශබ්දේ ඒකාකාරීකම දන්නේ නැතිනකොට අපි වට්ටක්ක නැටුම් උඩ නැටුම් අර නැටුම් කටුසු නැටුම් නටනවා. ඒ ඔක්කොම නැටුම් ඉවරයි 60 පෙන්නට පස්සේ. එතකොට ওই දෙක විතරයි ඉතුරු වෙන්නේ. ඇඟේ බර තේරෙනවා ওই ශබ්ද නිතරම ඇවිල්ලා කියනවා තෝ කාලකන්‍යා දැන් කොතු උනා නේද නට කොහොමද නැටුම් කිලි කවට දිනාගන්න. ඉතින් තරුණ කාලෙම අඳුනගත්තා නම් අයින් කරන්න බෑ. ඕන වෙලාවක හිත එකලස් කරන්න ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකේ. සමහරව මේක භාවනාවක් කරගන්නවා. මම පහුගිය දවසල පර්ත්වල ගිය වෙලාවේදී මේ මෑණිකෙනෙක් මට එවතුන පොතක් ඉනලිසනින් සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා බිකු අමරෝලිය කියලා. ඉතින් ප්‍රශ්නයකට පස්සේ මම කවෙනම පොතක් තියෙනවා කනකෙනන් කියවන්න කියලා. කන්න හොඳ වෙලාවට ඒ සභාවට ගිහින් කියලා තියෙනවා. පස්සේ අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්ත ඒක සිංහලට දාන්න. ඒක පිටකයේ මට මතක තිබුණ එක තැනක කියවයි කියලා. මට ඊට පස්සේ හම්බුනේ නෑ මොකද ඒ සූත්‍රය කියලා. කෙලින්ම මේක සර්වඥාන්සේ කියලා නෑ. නමුත් බටහිර කය හොඳට කඳුරගත්තන විශේෂයෙන්ම අමරාවතී භාවනා කරපු අයට ඒ පිකුසුමේදෝ අඳුර අඳුරලා දෙනවා. මොනවත් නැති වෙනකොට ඇහෙන පාළු බලයේ සත්‍යයක් තියෙනවා. ඒක හරිය මුස්පෙන් කියලා. හැබැයි ඒක හුදේකලාවේ ලක්ෂණයක් කරගත්ත මනුස්සයෙක් ඒක හරි රසයි. ඒක විවේකී ලකුණක් වඩපත් කරගත්ත කෙනාට ඒක හරි රසයි. මේක විස්්‍රාම වෙන බව ලකුණක් දැනගත්ත එක්කනට යයි දෙනවා ඒකට එක්ක ඉන්න තාක්කල් තමයි ආරසයි. නමුත් උගව දෙනකොට ඒක හරි පාළු බබේ ලකුණක් නිසා උගව දෙනේ ඒ নানা ආකාර ප්‍රමෝද කරනවා. ඒක දැනෙනවා නම් පුළුවන් තරම් බලන්න ඕක යාලු කරගන්න. ඕක නැතුව බෑ. ඒක සුභාශිංසනයක් විතර නෙමෙයි. ඒකත් ඒකත් එක්ක තමයි අපි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේක පුරු කරගන්න. මේකට විවුර්ත වෙච්ච දවසේ ඕන කෙනෙක් කෑ ගහද්දි බනිද්දි තමන්ට ওই නිස්සද්ද භාවයට හිත දාගෙන ඉන්නකොට ඒක නිකන් ග්‍රීක භාෂාවක් වගේ ඇහෙන්නේ නැහැ. ඔය යන්නදලා ඉන්න එකයි තියෙන්නේ. මම දන්නේ හැම ලියුම ලියලා තියෙන්නේ ඒ වගේ දෙයක් සඳහන් කරලාද කියලා මම ඒක නෙවෙයි නම් අදහස් කරන්නේ මම කතා කරන දේ අදාළ නැති එකක්. නමුත් හොඳට හොයලා බලලා මුලින් තරම් ඒක හුරු කරගන්න කියන එකයි උත්තරේ කියන්නේ. Bhante, I'm still very much in India. Dẹp chú mù Phật được bị tốt vị lớn lên Địa vị Vì với chính còn là địa vị Hồi lại phải mãi trên theo biểu ý cuối quyền ông mãi Việc may dễ bị thấy Tại cái cách mà biết a very peaceful frame of mind, with my breath becoming satisfactorily viec However, de bi thay bị suy đẹp Though I want to focus on my of my breath. When I take my spine out, I do feel like I'm starting to come all over again because my breath changes, becoming more strong and clear, and my awareness of my hands and legs returns what is return, what is right, then of me to take my spine out. But if uh, the reading is not clear to the audience due to the mic or due to the fast reading, whatever, yes please, if it is possible, otherwise I will just give what I have listened. One thing, I'm still very much a beginner in meditation and I'm yet to move past the state of laziness and daydream. When emerging from a daydream, however I find myself in a very peaceful frame of mind. With my breath becoming satisfactorily subtle, subtle. However, in my mind begins to nag me, for I have to let it grow while patiently. Though I don't lose focus of my breath, my breath, I straighten my mind out. I do feel like I'm starting all over again because my breath changes my meditation becoming more strong and clear, and my the balance of my hands and legs return. What is right then of me to straighten my spine out? Uh, this time it will clear better than last time. Eh? And this indicates uh, the particular person who is writing fairly understand what has to do and it has already done. That means keep track with the breath. While you are keeping on the breath, daydreaming happens, thinking happens, spinal cord collapse, and the posture becomes um, slack. But even then again, whenever you come to the breath, you see mind is at peace. So that means keep the, uh, keep the track. That means to keep the team, the breath, as continuous as possible. When and where it arises, and you see different modes are there. Sometimes thinking happen, sometimes sounds sometimes But even then, as far as mind is ready to come back to the primary object, it is gross or subtle, you see there's accumulation of your experience. If you are changing the object, your experience never accumulates. So therefore, let anything happen. But when and where is gone, if you can come back to the primary object, so much so, your experience is accumulating, so you are gaining. And the end result, you find the peace of mind. But within the content, you see thinking, you see daydreaming, you see sounds, pains, gross breath, subtle breath, collapsing of the spinal Never mind. Because beginning also you are starting with the mindfulness, ending also in the mindfulness, within that whatever it happens, you develop the indifference, you develop the unshaky mind, to the visitors. to keep the attention to the uh, chief guest. Chief guest will be my primary object. So much so, uh, you develop resistance, you develop forbearance, you develop the art, ways and means how to keep the track with the primary object as much as possible, not 100%. So therefore, it is a very good sign. That's the Swami Samananda. Bhavana සාකච්ඡේම යතුරු ධර්මයේ දැකගත යුතුය. විශේෂයෙන්ම සූත්‍රතා අනිදාගේ පොතක භාවනාවට සිත යොමු කර හැකියි. බුදුදහමේ නියම දැක්ම දැන් නැතිව භාවනා කිරීමේ නියම ප්‍රකාරය ලැබෙන්නේ කොහොමද දැනගැනීමට හැකියි. මේක ඇහුවනම් සෝපාකගේ මේක ඇහුවනම් අඟුලිමාලගේ මේක ඇහුවනම් පටාචාරාවගේ මොනෝද කියන්නේ කටචාලා මේ වගේ ධර්ම සාකච්ඡාවක ළඟට ආවේ ඇඳුම් නැතුව. සෝපාක හම්බුනේ අසුචික දක්කරේ කියන්නේ. අඟුලිමාල හම්බුනේ කඩුවක් පිටිපස්සෙන් තියාන කපන්න එලවදී ධර්මයේ තියෙනවා. ඒක අපේ ගමේ පැත්තේ කතාවක් තියෙනවා මේ නොකෙදෙන වෙදකමට කෝඳුත්තර කල හතකුයි පතකුයි යෝනේ. වෙන්නේ නැත්තම් වැඩේ කපුව ගොඩාක් දේවල් ඉන්නවා. වැඩේ වෙන්න නිකන් කහකට රූල් කැල්ලේ පහටික්කුයි විතරයි වැඩි කියන්නේ. ඉතින් ටික දේනම බොරු. ඒ නිසා වැඩි හැකි සංඥාව තියෙන මිනිස්සයාට නැති දේවල් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. දැන් මෙතන මේ ඉන්න කට්ටිය භාවනා කරන්නේ නැතුව ඔක්කොම නැති පිටක දාලා නෙමෙයි මමත් පිටක දාලා නෑ. මටත් එහෙම අයිඩියක් නෑ. මගේ මහා ලොකු පාලි දැනුමක් ඇත්තේ නෑ. හැබැයි වැඩේට ඕන ටික නිතරම පාඩම් කර කර හරි ලස්සනයි ඒකයි. ඒ නිසා එහෙම පැත්තකුත් තියෙනවා. 1956 දී ඉස්සෙල්ලා කිසි කෙනෙක් භාවනා කරේ නැහැ. කාරණා පහක් ඒගොල්ලෝ කියලා කියනවා. එකක් තමයි භාවනාව පැවිද්දන්ට පමණයි. දෙක අරණිගත සංඥාට පමණයි. තුන සීලේ අංග සම්පූර්ණ විචයට පමණයි. හතර ත්‍රිපිටකේ දන්න අයට පමණයි. පහ සමතේ හතරවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ තමයි විපස්සනා කරන්නේ. ඒ කාරණා පහ ලංකාවේ එක පිටින් දැක්කේ නැහැ පිටින් ඇවිල්ලා බුද්ධාම ගැන කතා කරපු සුද්ධෙක් කියලා කියනවා. එයා කියලා කියනවා මේ අවුරුදු 40 ඇතුළත 56 ඉඳලා ඉස්සරහට මේ පහම බොරු බව සිංහලයා ඔප්පු කරලා ඉවරයි. අද වැඩිම භාවනා කරන සංඥා නෙවෙයි. මමනේ ගොඩාක් කැවිදෙන මිනිහෙක් මම යන ගමන. බොහොම කලාතුරකින් උඹලකට වලට ගන්න වගේ හාමුදුර කෙනෙක් ළඟ ඉන්නවා. හරියට වදිනවා. ඇති හැමක්වත් මේ සිවුර නියෝජනය වෙනවා. ඒ වගේම අද ත්‍රිපිටකේ ගන්න අය ඒව උගන්න උගන්න පන්ති පාවුල. කිසි කෙනෙක් භාවනා කරන්නේ. විනය අල්ලපු කට්ටිය විනය ධාරගෙන ගත්තා මේ විනය යුතු කරන්න බෑ කියලා දඟලනවා. නමුත් කරගන්න කට්ටිය මුගක් වෙලට අබෞද්ධය. මුගක් වෙලාවට මම මේ විදිහට ස්වාමීන් වහන්සේ සම්බෙච්චාම කිව්ව අපි බලාපොරොත්තු වෙන්නේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ ඔක්කොම භාවනා කරන ඉගාට සංඝයා ඊට පිළිමිත් වේගෙට නිසා ගොඩක් පිළිම් භාවනා කරන ඊට පස්සේ ගෑනුලික භාවනා කරනවා ඊට පස්සේ තමයි කතෝලිකෝ කියලා නෑ වැඩියෙන්ම භාවනා කරන කතෝලික ගෑනෝ ඊගාට ගෑනෝ පිළිම කවදාත් භාවනා කරන්නේ නෑ බොහොම පොඩි පිරිසක් ඉන්නවා සාමාන්‍යයෙන් සන්තෝෂයි මේ පර්තලමන්තක අත් ජීවිතයක් කරේ ඉන්නවා සංඝයා ස්වභාවයෙන් භාවනා කරන්නේ ඒකන බය වෙන්න එපා. හැබැයි කවදාද සාසනේ හිතින්නේ භාවනා කරන සංඝයාගේ විතරයි. දීගදාක් භාවනා කරකට වැඩිවෙන එක සංඝයාවත් තම භාවනා. ඉතින් මේ මේ සම්බන්ධතාවය යටතේදී අපි නැස්චාර්ත්‍ය කතා කරන්න යන්න එපා. තනුන්ගේ පැට්‍රෝල් ලාම්ප පත්තු කරන ගමන් ඉන්නත් එපා තමන්ගේ ඊටපන්ද පත්තු කරන්න. නැත්තම් දෙකීටි කරන්ට් එක එනකන් ඉන්න බෑ මේ 120 දී ඒකවත් නැති උනාට කමන්නේ තමන්ගේ ඊටපන්ද පත්තු කරලා කරන්නේ. මේ අවුරුදු 40 ඇතුළත විශාල විප්ලවයක් වෙලා තියෙනවා ලංකාවේ කියලා දෙනවා බුද්ධ ශාසනය පිටත් වෙලා තියෙනවා. ඒ මොකක් නිසාද? මහජීසයගේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන මේ ශාසනය පිළිගන්නේ භාවනා කරන කගේ පපුවේ විතරයි. දෙන්නම කොළේ. නිසා අපේ පපුව භාවනාවට පූජාකරණයක් වේවා. බුද්ධ ධම්ම සංඝ සීල සත්‍ය වැඩමවා තියෙන කරඬුවක් වේවා. කියලා අර මේ බුදු දීපංකර පද්ද බාහමුලේ වැටිචි අසිත තාපසයවන් කියනවා සෝහන්සගේ සිරිපාදේ සිරිපතුලේ මඩ ගහලා තවර ගන්න එපා. මගේ පිටින් වදින්න. මම මගේ ශරීරයේ හේතක්ක් කරලා වහන්සේට පූජා කරනවා කියලා අපිට පුළුවන් හරිය කරනවා. ඒසම් නැති දේවල් ගැන කතා කරන්න පටන් අරගත්තොත් ඕනේ තරම් තියෙනවා. දැන් නැති බැරි දේවල් කතා. ඒ නිසා මේ නැති බැරි සංඥාව අයින් කළා ඇති ඇති සංඥාව ඇති කරගමු. නැත්නම් මගේ ස්වභාවය නම් තමයි මේ නැති බැරි කට්ටිය නැති බැරි කියන කට්ටියට නොදකින් නොතපන් නොතකින් නොපතන් නොදෝමකින් කියලා පැති කරලා. බෑ ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. පුළුවන් කියන මුස්ලිම් කෙනෙක් කරියා. මේක කරව මචං ශරීය යාගි වරන් කියා. ඔය අපේ කට්ටිය ඇවිල්ලා වැඳලා අවකාශ වන්දාමි වන්දේ කිව්වට වැඩේ දෙන්නේ නැහැ. ඒ නිසා අපිව දැනගන්න ඕනේ ගමනට කිට් වෙන මනුස්සයා වැඩේ කඳෙන් කීයද? ගන්ධෙන් කීයකින් අත වැඩ කරනවද කියලා එහෙම කට්ටියන බොහොම කලාතුරකින් එහෙම කෙනෙක් දකින්න හම්බුණා. පොකුසාන් කියන කාලේ කිව්වේ එහෙම කට්ටියට වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් එක කියලා. ප්‍රතිඵල ලබන අයත් එක්ක නේ. ඒක ඒක උංගප්පුත්තම වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත්. ඒක පුළුවන් තරම් හැකි සංඥාව දිනු කරගන්න අපි ආදර්ශයක් තියමු. අපි ඉස්සරහට එන પરම්පරාවට ඒ වගේම නෑබෑ කියන අයට ඉදිරියට යන්නේ බොරු නෙමෙයි මේ කරන්නේ. අපි ටික දන්නවනම් හොඳයි. නෑ ඒක ප්‍රශ්න නෑ. He said, he said he can't wrong. As I understand, is it is to be aware of particular action. Anapana is focused attention on the breath. Therefore, Anapana will go uninterrupted as long, so long as Brahman. But I thought you said it does not matter if Anapana is lost or interrupted so long as Sati is present. I don't understand how Anapana can be interrupted if Sati is present. Kindly explain this, please. Devan Saranai. Simple answer is when you are doing walking meditation, sati is there, but attention is not in anapana. In the day-to-day -day activities, you are mindful, but you are doing whatever you do. Anapana may or oh, may not be. Anapana and Sati come in in sitting meditation not. So therefore it is a simple matter of analysis. Swami Master, can you please shed some light on the question of Navarupa Paricheda Mind and Matter Knowledge. The book says in this Jnana or state of wisdom or knowledge, The meditative nature is to be shamma from local. For example, he is aware of, he is aware that the light can falling over from the abdomen and local and that the mind which acknowledges is movement is jnana, is jnana. The way I understand the abdomen and movement are sensations interpreted, interpreted by the mind circuitry. So it is all knowledge, knowledge, routine. There are without the mind. It is the meaningless unknown. Please explain. So at the beginning we are not concerned about unknown, unperceived. We are only concerned, concerned perceived, known, prominent thing. So anything to know knowing mind must be there, known object must be there, known object often is a rupa, knowing mind is nama, hitakaya in Sinhala. So without that no can each and every phenomena, always the materiality and mentality is there. So when and where you focus it to something under your very nose, uh, you can see Once that is confirmed, you can see that is way outside also. So therefore, uh, uh, information given in the question, uh, sorry, yes, question itself is enough It is good. That is a very good start. ස්වාමීන් වහන්සේ මට නැවතම මම නැවතම නිින්දට යන්නේ ස්වාමීන් වහන්සේ ඉන්න දිගාකට වැඩ නමස්කාර කොට නිින්දට යන්නේ ස්වාමීන් වහන්සේ කාන් දාසාවෙන් ගුණ නැහැ කියන්නේ කෙසේද? හරි ආසාවෙන් ask him the sign anything, I didn't hear. Again, last sentence, last sentence. Swami Mahansa, Pani Bhanavi Kunnai Kyane Kete. Pani Bhanavi. මොකද? ඔව් ඒක තමයි නෑ මට එකපාරම ක්ලික් වෙන්නේ නෑ. මම මේක මේ මෙහෙමයි. අර මම නිකන් වීගුවට වගේ කියනවා උදේට good morning කියන හැන්දාට good night කියන නිකන් චපල ගතියක් තියෙනවා ඒ නිසා තෙරුවන් සරණයි කිව්වම උදේට කියතයි හැන්දාවටත් කියතයි ඒ නිසා good night කිව්වත් අපිට කියන්නේ තෙරුවන් සරණයි ටෙලිෆෝන් එක ගත්ත ගමන් good morning good evening කියන පටන් අරගන්න මම දැකලා තියෙනවා පන්සලේ ඉන්න ලොකු හම්දුරෝ පන්සල තෙරුවන් සරණයි කොහේ ගැටුවා කියන්නේ තිරුවන් සරණයි පන්සලෙන් කතා කරා. එතකොට අනිත් පැත්තේ ඉන්න කෙනා දැනගන්න ඕනේ මේක වෙන්නේ නිසා තිරුවන් සරණයි වගේ කටක පළල්ලක් දෙන්නේ ඒකේ උදේට තිරුවන් සරණයි දවල්ට තිරුවන් සරණයි හැන්දරට තිරුවන් සරණයි. ඒ නිසා මේ වගේ එකක් තමයි දාන්න තියෙන්නේ මේ පාළියේ වෙන ඒ මොකද සාරිපුත්‍ර සාන්ත හැමදාම නිදා ගන්න ඉස්සෙල්ලා අස්සජී ස්වාමීන් වහන්සේ හිටපු දිශාව කල්පනා කරනවා. ඒ ශාන්තිනේ ඉස්ලාම් පොන්ට පරිත්‍රාජක විදිහට උදව් කරන ඔක්කොම වැඩ කාර්යික සාන්තිය තිබුණ වැඩ ප්‍රමාණය දැන්වත් හිතා ගන්න පරිදි තරම් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. ඒ කියන්නේ හරියට වෙනක හසුරවන තියෙනවා පන්තර සූත්‍ර කරන්න තියෙනවා 10 10 බාර ගන්න තියෙනවා ඔක්කොම වැඩ කරනවා. ඒ වුණත් ඔක්කොම වැඩ ඉවර කරලා අවලෝකනය කරලා බලනවලු සජි ස්වාමීන් වහන්සේ ඉන්නවා. වැතර තුන් සැරයක් දනගහලා වැඳලා නින්දට වැටෙන්නේ. ඉතින් ඒකකොට good night කිව්වද දන්නේ නැහැ. ඒ ඉතින් තේරුවන් සරණයි වගේ එකක් ඉතින් අපිට ආරස්සාසයිසෝ කියේ. We all hold the intention the purpose of this meditation retreat conducted by one is to purify the mind through meditation practice. It is the responsibility of all participants to take the maximum use of the limited valuable time to achieve this goal. As Martin pointed out, certain legal issues like noise and the behavior of some of the participants may be uncertain to a few. Example, cutting on the main road if we focus on a walking meditation outside point. Pointer, try to tolerate these uh, issues to your benefit as well as for the benefit of others to reach our goal. This makes us is a kind of uh, uh, answer for the question for the yesterday. So when you are going as a team, you have to decide. The speed decided by the weakest. That's a given fact. If you are walking by yourself, you can decide the speed as you go. But going with the team is a certification. The weakest is the person who will decide. So therefore we have to understand when, when was the time we joined the team, how much you would have given the nuisance to the advanced yogis and the other kind of thing. So when we going to gain the momentum, we find the newcomers are or deep meditators are disturbing. But of course they also must be, uh, we have to treat them compassion, with compassion. So therefore, when we consider a mother, the greatness of the mother is she won't take much responsibility or take your time for her own benefits, but she takes time for the newcomers, all the time visitors and the younger children, that kind of thing. So father can't do it. Father has another job, so therefore we respect the mother, uh, with the, my respect, like, when you are going in a group, samadhanam taposuko. If you are contributing to the peace, meditation is yes. If you are irritated, no meditation. So therefore, I have my formula. Internally, you I seek, you search Nibbana. Externally, at any cost, search the peace, amicability, the harmony. You can do little thing, not complain not asking for rights. Very, very little. But that is why the organizers can they are, take their time and others can uh, continue, progress. And of course I am suffering, but never mind, it has a meaning because my suffering is not hindering to the progress, not hindering to the harmony of the mind group. So therefore meditation is not only the concentration and the mindfulness, it's our grammar. It's of ethical values. It is the external sasana, good vibration. So everything happens. Everything refines. So therefore we have to be very patient and uh, try your best not to complain and but to cope up with, uh, keep up with uh, the accepted norm. So therefore I, how do you call it, generally remind, I find everyone is talking too much Slowly increased from the first day. And now everyone is talking very freely outside and kind of thing. It happens sometimes we try to go and remind them. Uh, but this is that you yourself degrading your own value, life, valuable life. So therefore each and everyone has to take care in the, in the sense. To note how many sound pollution we do, how many sounds we are emitting to the society, to the environment. Reduce as much as possible. We can't do away with that. Reduce as much as possible, specifically inside the meditation board. Even outside, don't enter into other psychologies. Let them have their own space. Let them have their own uh, hygiene. Let them have their own freedom. Unless otherwise you have a serious issue don't go and tap on the door or you enter into larger psychology. Keep as much as possible. It's a kind of a discipline. Then only you can understand how much unwanted sounds you produce within the day. If you do kind of thing, you will never get the silence in return. More and more you try to keep your silence, you find the silence is as a benefit as a feedback, you are going to be. So it's, it's, it's a process, it's evolution, slowly, slowly happening. And therefore, reduce as much as possible complaint. But I am not telling that if we have any justifiable complaint, we have appointed the uh, agents who are complaining, but uh, tightening your own ways and work for the peace of the society, peace of the group. And then it is um, meditation at gross level, meditation at large. So, uh, this statement we have to appreciate. ස්වාමී ඊමත් ස්වාමී වහන්සේ මේ වාර්තා වැඩසටහනින් පසු පැටකරන මාධ්‍යික ආපාසු ඉන්නේ. මේ දැනීම සහ වැඩ කුමකට විදේශයක් නැති තරම්. ඒවා ඒවා සාධක මේකක්. මේ හැඩගැසීම විගතව සාර්ථක වෙන යන උපදේශක් කල්පනාවෙන් එතන මේ ඩියුමම කන්ට්‍රඩික්ෂන් එකක් ඒ කියන්නේ මෙතන විවිධකේ තියෙනවා ඒකට Taman විශ්ීම විවිධකේ කඩාගෙන ගෙදර ගිහින් ආයෙත් තහන මේක ගන්න කොහොමද ඉතින් යන්නේ නැතුව ඉච්චා ඉවර අන්දරේ දුක සාන්දර කිව්වොත් එළවෙන එකක් නැහැ මේකේ පස්සේ නැත්නම් මේක නම් හොඳයි ඉතින් මේකේ සතය මාළුව එළියට දාලා දඟලන්න තීරපන්කෝ දඟලන්න තීරපන් කිව්වට හරියන්නේ නැහැ. ඔක වතුර දැම්මම ඉන්නවා. උඩ දැම්මම නේද? සයිකින් අහන්න දෙයක් නැහැ. මාළුව උඩ දැම්මම පස්සේ අහන්න දෙයක් නැහැ. ඒ නිසා දෙවන්නේත් මේකට සම්බන්ධ නැහැ. තමන් කොච්චර මේ විවේක දැනලා කොච්චර කලබල දැන කරනවද ඒ තරමටම ගෙවන්නේ. එතෙන් ගියාට පස්සේ මේක ඉල්ලනවා කියලා කියන්නේ චීන කඩේට ගිහලා ජපන් කෑම ඉල්ලලා රණ්ඩු කරනවා. ඒ අයුවක් වෙන්නේ චීන කඩේට කියන චීන කෑමක්. ජපන් කෑම කන්න ජපන් කඩේ කියනවා. ඒ නිසා ඔය ඊයේ කියපු බණේදී අපි තේරුම් ගන්නේ අපි අප්‍රමාණික සාන්තියක් අත්දැකපු ගමන් අපි ලෝකෙම නිවන් දකිනවා කියලා හිතන ඔක්කොමලා ඒ සාන්තිය අපිට දෙන්න ඕනේ ඒක සාන්තිය තියෙන්නේ. එහෙම නෑ උපයන්න පුළුවන් රකින්න එක වෙනම කතාවක්. උත්තාන සම්පදා එකක් කාරක සම්පදා එකක්. ඒක නිසා අර උපදේශ උපදේශ පන්ති අන්තිමටම කියලා තිබුණේ slowly, mindfully, silent. වැඩක් කරනකොට තමයි සතිය කරන්න ඕන නම් මෙතනදී පොඩ්ඩක් අඩු වේගෙන් කරන්න. ඒකෝට අපිට මෙතන අමුත්තා. ඒකෝට සතිය පිටන සිට වැඩි. ඒ වගේම වැඩ දෙක තුනක් දවසේ බෙන් කරගන්න සතිය යුක්තව මම කරනවා කියන්නේ. කාගවක සම්බන්ධයක පුද්ගලික වැඩ. අන්තික වැඩක් කරනකොට තමන්ගේ නිකුත් වෙන සද්දවලට අනුකම්පා කරනවා. ඒක තමයි මම දන්නේ දක්ෂම මැග්නටයිස් මැග්නටික් මේක තමයි විචාර වැඩ කරන තමන්ගේ නිකුත් වෙන සද්දවලට අහකට. කතා කරනකොට බලන්න මේ කතා කරනකොට කතා කරන කෙනාගෙන් එහාට කතාව යන්න ඕනේ. ආමරකින්ස කතා කරනවා දොර බලවන්න එපා. අපේ අම්මයි නෝඩි කියන්නේ රැයට දොර දොර බලවන්න එපා රැයට ගේ බලවන්න එපා. ගෙයින් එළියට යන්න කතා කරන්න එපා. ගේ විදුලට හැන්න කතා කරන්න එපා කියන්නේ. කාමරේ ඉන්න කතා කරනවා කාමරේ ගිහින් කතා කරන්න එපා. රසාමන්ද කියන දේව අපි වැඩි ගණන් ගන්නෑ. නම ඒවා ටික ටික දානකොට මේම මං කියන්නේ මේ වගේ එකක් ගන්න පුළුවන්. නමුත් කිට්ටුකට යන්න නම් SMS එක තමයි කවුරු ගහලා තියුණා දොරේ. හ්ම්? SMS කියලා ගන්නවා slowly, mindfully, silent. ඒ හැම වෙලාවෙම SMS හරිනේ එතකොට හරිනේ. කියලා අර විදිහට I took your advice to put, uh, I took your advice to just uh, let it happen. I'm able to sit for a long period of time as uh, though sitting presentation. Yesterday I felt some slight shaking vibration. I'm unsure whether this is because I was in an uncomfortable position or that I am advancing. I thought that beginners are not supposed to feel vibration this early, which one is right, the uncomfortable, uncomfortable position or that kind of one thing. Your advice is much appreciated and uh, much appreciated. I'm in my team here, this next Information enough given, so I will give a simple criterion. Whenever you are in meditation, if you are entertaining doubts, whether it is too early or too uh, late or it's a uh, mind-making, or it's a reality, uh, whatever it is. If you can go back to the brain, primary object, everything is perfect. Under any circumstance, if you are losing the brain and you find unaccessible to the brain, something goes wrong. So therefore maybe vibration, maybe light, maybe darkness, maybe heaviness, maybe whatever may be good or bad. If you if you still have the accessibility to the breath, you go and verify with the breath, if the verifiability is there progressing. If there is no verifiability, you feel taken away, taken for a ride, and daydreaming and fantasizing, then lost. So therefore it is justifiable doubt, but verifiable, verifiability is if you can compare to the breath, no problem. But if you have no doubt, don't verify. progress. If that's a doubt, verify. Verify with the primary object because it is always there. ගරු ස්වාමීන් වහන්සේ දිනේ පවත් කරනවා යන හරියාකාරකම දැනගත්තේ අදයි. පර්ශයන් පර්ශයන් දෙක වේදනා වේදනාවක් දෙක සත්‍ය සත්‍ය දෙක මෙහි කරා. ආනාපානේ යම් කිසි ඉසතර බව දුරුවයි. එයට ගැඹුරු විතරතාවයක් නොවේ. විනිවිදයට යාම උරේ පතයි. ප්‍රේමන් කරන්නේ. දැන් කියන්න පුළුවන් අපිට <clears throat> මේ කී උපමාවකට දාලා කියනවනම් යන්තම් බයිසිකලක කෙලින් තියාගෙන යන්න ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය වේගයෙන් පාගෙන යනවා. ඇක්සිඩන්ට් වෙච්ච දවස් තමයි බයිසිකල් පදින්න පුරුදු වුණා කියලා කියන්නේ. කොම්බකට විවට් වෙච්ච දවසේ හැප්පිච්ච වෙලාව කියන අඩේ ඔච්චර ගන්න බයිසිකල් පැත්ත ගිහින් හිටියා දැන් තමයි ඔන්න බයික් එකේ මොකද්ද කියලා තේරෙන්නේ කාර් එකක උනන් ලයිසන් ගත්තට මොකද ඇක්සිඩන්ට් එකක් වෙනකන් ඔය ලයිසන් එක බලංගුයි එසින උනාගන්න මැදි ළඟ පොලිසියට යන්න ඕනේ මේ ටික කරන්න ඕනේ පදින එක නෙමෙයි දෙන්නම තියෙනක ගොඩාක් තියෙන චෙක් කරන්න දේවල් ඒව ඔක්කොම මතක් වෙන්නේ ඇක්සිඩන්ට් නිසා කවදා හරි මෙන්න සත්‍ය පුරුදු කරනකොට අඩේ මට දැන් සතිය නැහැ නේ කියලා තේරිච්ච දාන තමයි සතිය තියෙන්නේ. එතන මේ මන් දෝත්සහය කරන්න හදනව නෙවෙයි. ඉස්සලා පටන් ගන්නකොට ඕක බොහොම කන්නේ චීස් කෑල්ල වගේ කිරි පාටට පේනවා. අන්තිම කීයට බැලුවපස්සේ ආගියටක් නැතුව සතිය නැති වෙලා කලකොලොප්පන් වෙලා නූල් වැදලා ජපනවුල් ගැටගහලා තෝයි නටලා ආය සතිය උපයගන්න කියලා තේරෙනවා. අද යන නැති වෙච්ච ටිකේ තමයි පාඩම හම්බුනේ. එතකොට ඕම යන්කෝ ඕම යනකොට හරියි. එතකොට කියයි අද තමයි ඔන්න ගතිය ඉගෙන ගත්තේ කියන්නේ දවසට. වන්සේ. yesterday he said problems uh, is bhuka karana sakti karana sakti The thing is... Only we start with the beginning. One day, yesterday you said is the most prominent thing to Krupada Kandela. You should do Karana The thing is, if you have the other Vedana, Sanya, Sankara and Vijnana Upada you need to practice something different. If so, what are these? much wasting. This is what I tried to explain earlier. If we have no doubts, don't verify. If we have any doubt whether you are starting middle, it is correct or wrong, verify with the primary of the kind persona. If you know it is the Vedanana persona, if you know it is Chittana persona, if you are sure, don't verify it. So verification and doubt, you have to separate it out. If there are no doubt, proceed. If you have doubts, verify. Verify, only verification you can do with Kayana Pasana, that is the point I want to make it clear. පියන් ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගයේ කියා තිබෙනවා සංඛාර උපේක්ෂාවෙන් පසු නිවනට පාත්‍ර වෙනකොට උදාහරණ කීපයක්. ඉන් එක මිනිත නෙගොඩි නෙගොඩට ගණහනා පැනීමට සමේකෙදී පෙරදීය තමා ගැනීම ගැන. මේවා රූප වලින් දකින්න වාද නැත්නම් හොත් දැනෙන වාද මේ ගැන කල්පනා කර සමිතා විස්තර ඇතුව කියන්නේ. ඔබ වහන්සේට නිවාම අදමි. සංකාර උපේක ඥානට ඇවිල්ලා පෝස්ට් කාඩ් එකක් එවන්න මට මං කියලා දෙන්න ඒකට. දැන් යන්නෝ. ඒතර මට එවන්නකො පයින්ලා දැන් මං ඉන්නේ සංකාර උපේක ඥානවල එකකොට මට කියයි. දැන් ඉතින් ඒකත් කියලා දීලා මේකත් කියලා දෙන්න කියන්න අර පොඩි ළමයෙකුට බරපතල ප්‍රෝටීන් ආහාර දුන්නා වගේ බඩ නරක් වෙනවා. බබා ලොකු වුණාම මම දෙන්නම් ඒ ඒ පාඩම. The other day you mentioned when you sleep with a dog, you wake up with bug. Some of us have animals such as dogs, cats, etc. as pets. All the pets another. Each animate animal has a face or understanding is good or bad. Having an animal also gives responsibility like having a child or even more. In such situation, what kind of advice can you provide for a yogi with nectar? Now, this is the misunderstanding of the example and what is I am going to exemplify. But I, I think I can make a statement but you will get irritated. Those who do not know how to love human, they love animals. That's a simple truth. Anyone is too much loving with the nature, trees and dogs, that means they are hating any animals, humans. it's a psychological fact. So therefore, whenever possible, develop the humanity, love with the human in absence, after doing that, you can do loving the other parts. That of course, this is just a direct answer to the question, but it's sometimes irritating because I heard in Texas, within the province, the selling of children foods compared with the dog foods, more business with the dog foods than the children. It's a survey they have done. Infant foods and the dog foods within Texas, people buy more dog foods than the infants. You can see where people are going. So therefore, moment we find vigor to deal with the people, we find other hobbies. Yet another one is the pets. So, it's also you can do while doing do the loving kindness to the human. It is difficult. You can love only the dead people. After death, you can radiate any amount of metta, no problem. But if you are going to give a living person, finished. These are, these are hard facts in the life. But it's a, slowly, slowly, by getting the example from the door, you have to radiate it maximum to the neighbor. That is that the, Jesus Christ also mentioned, love your neighbor. So, therefore, if impossible, if there is no human, if there is no babies, you can do with the pigs. But dogs, no problem. But uh, understand it's a psychological situation. So, මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුයකමයි Eric Fromm first he mentioned later S.W.R.D. Bandaranaike copied it So our main prime thing is to love our, our human. While doing, you can do any other kind of thing. So therefore, first thing first. Otherwise, you will put the cart before the horse. So then the complications. Sudah bisa here. clearly intuitive. Disconnection එකක් වගේ. Disconnection එකක් තියෙනවා. මයික් එක ස්ටෑන්ඩ් එක තිබ්බනම් වෙන්නේ නැහැ. කාටපාකී කරා. මුලදී පයයන් දෙකේදී මගේ අර පොළව පිටුව තබා ගැනීම සතිය දිගටම පිළිතුරු වෙන හැකියි. දැන් මට පරියන්සේ සතිය දිගටම සබා ගන්න හැකියි. මගේ ඔළුවේ ඉතිරි සබා කඩා බැරි යාප්පාවි මගේ සතිය දරුණා ඒකේ වේදනාවට මොහි දැනෙනවා. මේවා මා ඔළුව කෙලින් කරගෙන මගේ සතිය නැතුව යනවා. මේක හරි උදේලාවකින් සතිය පිටවගන්න හැකියි. මෙය ඊයෙන් ඉතලම සිද්ධ වෙනවා. ඒ නිසා ආර්ය දීර්ඝව කතා ගැනීමට ලැබී වෙනවා. මේ සත්තා මොහොතේ ඉන්න අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ සමාධිය සහ වීර්ය අතර සමබර භාවය අඩු වෙච්චාම වීර්ය නිසා තමයි සතිය ඇති වෙන්නේ සතිය නිසා තමයි සමාධිය ඇති වෙන්නේ සමාධිය වීර්යය දෙක සමවර නැති වෙච්චාම වීර්යය අඩු වෙලා සමාධිය වැඩි වෙනකොට යැක්කෙන්න බෑ. සමාධිය තුළ වීර්යය අඩු වෙච්චාම දඬු ගතිය ගැහුවගේ හිටිනවා හැබැයි හිත ඇවිසෙයි. ඒක නිසා ඉදurang වඩලා ඉදurang සමබර කරනවා කියන එක ඉදurang වඩපු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ බය නැතුව සහතිකයක් දෙන්න පුළුවන් ටික කාලයක් යනකොට ඔළුව ඇද වෙලා තියෙන බවට සතියක් තියෙනවා ඔළුව කෙලින් කරනකොට සතියක් තියෙනවා ඔළුව කෙලින් කරන පස්සේ සතියේ වෙලාවක් එනවා. මේව එකින් එකට එකින් එකට යන්නේ. ඉතින් ඒක නිසා මේ කය අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ආණ්ඩු මට්ටු කරන්න හදනකොට අපි රඟපාන. ඉතින් රඟපෑමකින් තොරව, චේතනාවකින් තොරව, අධිෂ්ඨානකින් තොරව මේක වෙන හැටි දිහා බලන්නේ කියොත් මේ කය අපේ පාලනේ නෑ. විශේෂයෙන්ම නිින්ද ගියාට පස්සේ නෑ. හීනක් කෙරුවට පස්සේ නෑ. රාත්‍රී උනාට පස්සේ නෑ. ඒ නිසා ඒක තේරුම් ගන්න පුළුවන් සතියේ. මේක ලියලා තියෙන්නේ නෑ නෑ කය කෙලින් කරනකොට සතිය කැඩෙනවා කියන්නේ. එහෙමම නෑ. දැනට සතිය ළඟ බොළඳ වැඩි නිසා ඕල ගැටි වැඩි නිසා කෝටු ගැටි වැඩි නිසා වුණාට ඔක් කරගෙන කරගෙන යන්න වැක්කෙලා ඉන්න වෙලාව වැක්කෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. ඕනේ නම් එහෙම වෙන්න පුළුවන්. බෙල්ල පිටිල්ලක් තියෙනවා. ඊට පස්සේ නැගිටිනවා නම් නැගිටින්නත් පුළුවන්. නැගිටිට පස්සේ සතිය තියෙනවා. එහෙම නැතුව මම දැන් ඉන්නේ ඇදේ. මගේ හිත ඉතින් ඔය වැක්කිරලා තියෙන කියලා හොඳට දැනුවත් වෙනකොට ඒකේම උලක් ගලමකට උලක් ගන්නවා වගේ ආය ඇඟෙන්නත් නැගිටලා ඉන්න වෙලාවල් එනවා. මේ තේරම දෙන්න පුළුවන් විකල්ප තුනම සතියට යට කරන්න පුළුවන් නිසා විශ්වාසයෙන් ඉදිරියට යන්න ඔය විස්තර කෙරුවා වගේ මේ ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම තමයි මේක පිළිබඳව පරිච්ඡයක් අත්දැකීමක් එන්න පටන් ගන්නවා. මොකද වාක්‍යය? දැන් ඉතින් ඕන විකටම කියන්නේ Honorable Bhakti, can you please provide some insights regarding the number of hours of sleep required? I'm curious as to why the retreat, retreat allows only 4 to 5 hours of sleep compared to the general norm at least 8 hours. Thank you. It's, it's a balance, very difficult to say. Uh, more and more you practice meditation when the mind becomes alert, awake, uh, you need little bit of sleep. If you have so much of stress, so much of tension, and so much of uh, burden on the mind, it is long time for reconciliation. So therefore, if you are very harmonized life and uh, doing with the job satisfaction, whatever you do, uh, with little bit of sleeping is enough for you to recuperate the battery. So therefore, it depends on the kind of job, kind of uh, work you are doing, how much it is going to give the backlash, how much it is going to give the burden, so much so you need to sleep. So if you harmonize the life, uh, you can be active for the whole 24 hours. You don't feel like breaking rest. You may sometimes get a lying down posture, but still mind is awake. Uh, no much of hangover kind of a thing on. So therefore, it's a lifelong experiment, very difficult to give a black and white advice. So more and more you go there, you will understand your own balance. So keep it, keep that issue open. And uh, the Buddha, the term Buddha came from Pabuddha. Pabuddha means awaken. The Buddha says, unawakened people are just like chicken inside the egg. They have not came out yet internal growth and everything happened, but they have not come out. So we are trying to come out. And once you came out, Prabuddha, you are awakened. All the time you are awakened. So it depends, it is rather, uh, it's a matter of mindfulness. That is called sometimes mindfulness is translated as vigilance and diligence. This vigilance is a kind of very lively epithet or translation for the mindfulness or the the appamaya. So, experiment it. Don't take it complete vigilance at the beginning. Later you can develop vigilance to what is beneficial for you. Vigilance to what is uh, well-being towards you, not the whole thing. And you can mind your own business there. So, therefore, do yourselves and see the balance and it is not six balance. Then and there you have to assimilate the balance Otherwise there is no already standard balance. According to the circumstances, you have to see your own balance. ස්වාමීන් වහන්සේ අපි භාවනාවේදී ඇතිවන ඉලක්කම් පොඩවත් දන්නේ නැති අය. අය වේතුවන්නේ අපි තව කාම විදේශයේ ආස්වාද ප්‍රාස්වාදයේ හිත පිටවන්නේ. මොකද විදේශයේ කියන්නේ? ඒක ආස්වාද ප්‍රාස්වාදයෙන් තියෙන උනාට පස්සේ වේදනාව ගැන සතිය පවත්වන්න ඕනේ බව දැනගන්න. තා ඒවා මොනවාගේ වේදනාවල්ද? වේදනාව සතිය පිටවන අවස්ථාවේදී උස්ම අපට පොරොන්දු වෙන පුළුවන්ද? මේ ක්‍රියාවලිය පහදා දෙන්න. ඔබ වහන්සේට පිළිසිදු වෙන්නේ. පිළිසිදු ඒවා සේවා කරන්න. පළවෙනි ප්‍රශ්නේ අපි බාහනා ඉන්න කියන දේවල් දන්නේ නැහැ නිසා අපි කොහොමද හසුරුවන්නේ කියලා. ඒකේට බොහෝම සරල නැත්නම් තේරුම් ගන්න උත්තරයක් තමයි අපි හොඳටම විපාක වෙලාවේ හොඳ වතුර විදුවක් හම්බෙච්චාම ඒ වතුර බොණ්ඩ බොණ්ඩ විපාකේ සංසිඳීමේ ක්‍රියාවලිය දැනගෙන තියෙන්න ඕනේ නැහැ විපාක සංසිඳෙන්නේ. ඊළඟ දිගට යනකොට තමයි තේරෙන්නේ. එතකොට මෙතන විවරපත් වෙනවා වතුර නම් තියෙනවා තමයි ඉතල විපාකයෙන් තමයි දැන් ඇත්තේ ඉච්චරයි. පොඩ PhD වෙනම යුනිවර්සිටි වල මම දන්නේ එකම ඩිපාර්ට්මන්ට් එකවත් මේ වතුර කරන හැටි උගන්වන එක. බත්කන හැටි උගන්වන එක. තුවාලයක් තිබිලා තුවාලට බේක් කරනකොට සයින් වුණාට පස්සේ ඕක නැතර කරන්න කියලා වෙනම PhD ඕනේ නැහැ. භාවනාවත් කරනවා. භාවනා කරන දුක දුක් සංසිද. ඒකට පීති ගාන ගතිය, අසහන සාගි ගතිය, ආතති ගතිය එහෙම නැත්නම් තමන්ට තමන් දෙස් දෙන ගතිය ටික ටික ටික අඩු වෙනවා නම් එච්චර තමයි කියන්නේ වතුර බොනකොට පිපාසය සංසිඳනවා වගේ. ඒ වගේම අන්තිමේදී අහනවා ඒ වේදනාව වැඩි වෙන වේදනාව වෙනකොට ආනපන ගොරෝසු වෙන්න පුළුවන් කියලා ඒක වෙන්න පුළුවන්. අවධානය මේකට යනකොට අර සංසිඳ තුන වේදනාව ආනපන සංසිඳන කොට වෙනවා වගේ පේනවා. මොන වගේ වේදනාවද එන්න ඕනේ කියලා අහනවා. හරිම කෘතිමය ප්‍රශ්නේ. ඉස්සලකයන් දෙක නයි ටිකක් ප්‍රායෝගික ප්‍රශ්නේ. ගති වෙන යමක් වෙනවා නම් විදිහට දෙයක් ඒක අවධානයට ලක් කරන්නේ. ඒකත් එක්ක වැඩ කරන අහවල් වේදනාව වෙන්න ඕන කියලා දෙයක් ඒක කලින් සටහන් කරපු එකක් නෑ. ආනවන සම්පූර්ණවට පස්සේ තමයි විදීම් වගේක් එන්නේ. ඒ කොයි එකක් ආවත් ඒක සැප වුණත් දුක වුණත් එන දේත් එක්ක වැඩ කරනවා මිසක් මේ අහවල් දේ එන්න ඕන කියලා බලාපොරොත්තුක් භාවනා මුළු ජීවිතේම කිසිම තැනක නැහැ. නාට්‍ය කතාවක් නෑ. තුනටම උත්තර දෙන්න. පස්සේ ගුණිතර විවාහය නැක රූප ලයි ආපෝ කේශව මාර්ග පාඨය. Science of the divine matter into atoms, electrons, protons and latest new particles. Science instance are true. Minor equally, so focus on association by firing only. They want that. This is a completely wrong understanding. Science says, Ghana, uh, Drava, Vayu, solid, liquids, and air. That is what we learned when we were going. Now they start thermal physics. So these are the four. Ghana means Patavi. Vayu means vayu. Apo means the, the liquidity and heat is uh, thermal physics. Exactly the same. So they also the same, we are also the same, so we are very good physicists. That's important. Buddha is the best. if you are going to understand the, the Buddhism through the physics, now is the best time all the people, all the uh, people specializing in the, uh, the, the, physics, they come to know uh, that every matter come out of nothing, sunyata. Any energy can turn into matter, matter can give it to the energy, and they are uh, namarupa, or matter to non-matter, exchange can happen. So now they find so much of parallelism. At this stage, that electron-proton, that is a different issue. Uh, but you have to take solid, liquids, air and the thermal physics. This is Pataviyapo Tejo Vayo. Then onward you can go either way. But only the difference, physics is extrovert, Buddhism is introvert also. So this is the missing link. As far as you are going to understand the solidity, liquidity, air element and the thermal but inside, you become spiritual, you become religious, and the missing point you got. And then you can balance it. So no difference. Both are they, both are uh, developing in the, or talking in the, on the same subject. Swami Maharaj, I am taking knowledge for chanting Dharmakasha. Atami, Nima Lokasha, Andrake, Yakasya, Shiva Dhamma, යැපීමේ දැනුම් සත්‍යයේ දැයි හිතගත නොවැට වුණා ඒ මාගේ පොදු ශක්තියක් එක රැඳේ ඕනෑම ඉරියව්වක මහත්යෙන් එකක් නැති පරිදි මාගේ දයාව සිටි භාවනාව ප්‍රගුණ කරමි මේ කිසිදු කාර්යය කරනා එන කෙලෙස් සිටිවිලි වලට මුලදී කලින්ම අපට කිව්වා දැන් මම ඒ දැනට දැනට උපේක්ෂාවේ මුලදී යෝගේ දායකයන්ට වහන්සේ විතර කතා කරන කවරක් නාව සමකාල පස්මි කෙරෙහි තාවෝ සහ ඉවරයන් කර්මයන් සමග මම අත්දකින්නේ බව ගැලපිය හැකිද One can say yes or no, but the best way is maximizing. Uh, Single කියන්නේ කියනවා? <laughs> ඔව් කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන් හොඳම දේ තමයි ඔක ගොඩාක් කොහොම කරන්න මොකද නිකන් හම් වෙන්නේ ඔක. සල්ලි වෙනන් කරන්න ඕනේ නෑ. ඒ හිස්තැනට පුළුවන් තරම් ගිහින් ඉන්නේ. එතකොට ඔක බලන්න පුළුවන්. ඕකමද ඩාවිස් කෙනෙක් මේ පෙත්ත කියලා පෙන්නන්නේ ස්වභාවයේදී. ස්වභාවය කියන්නේ මේකද සියල්ලේ මුල මේකද නැත්නම් කෙලෙස් නැහැ කියලා කියන්නේ මේකද කියලා මට කියන්නේ. මොකද ඊට වඩා හොඳම දේ තමයි දැන් ඕක නිතරම ප්‍රසිද්ධ කරනවා. ප්‍රසිද්ධකරණ කරන යනකොට බුද්ධ ජානක කියන්නේ ඒක පරිවේෂණ මන්ත්‍රයෙන් කෙරුවත් කෙලස් නැති තැනක් නිසා හැබැයි ඇත්තහියකට යන්න වියදමකුත් නැහැ. ඒ නිසා බුද්ධ ජානක කියනවා බය නැතුව නෑ ඒකට කියමන් නොදන්න කෙනෙකුට කියපන් ඔතෙන්ට යන්න කියලා. ඒක ඇවිල්ලා බලපන් කියලා ඕන කෙනෙකුට කියනවා. ඕකනයි බය ඔතෙන්ට කියනකොට ඉසුත් ටික කරලා. ඒක වැටෙන්නේ මේ මේක තේරුම් ගන්න පුළුවන් නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝනි ඥානවන්තයෙකුට පමණයි. ඒකට හේතුව අසත්පුරුෂයා අඥානවන්තයා මේකට වෛර කරනවා. මම එකක් කියන්නම් අපේ මොලේ ජීවිතේ සංසාරෙම වෛර කරන මොහොත තමයි මේ මොහොත. අපේ මුළු සංසාරෙම අධ්‍යාපන ක්‍රමේ සංස්කෘතිය සියල්ලම හැදලා තියෙන්නේ මම දැන් මෙතන මොහොතේ මම දැන් මෙතන කියන එකට වෛර කරන්නේ. එච්චර. ඒකයි අපි දුක් විඳින්නේ. කවදාරි වෛරය අයින් වෙච්ච ගමන් මේක වියදම් ගන්නවදකුත් නෙවෙයි කොයි වෙලාවෙත් නැහැ යට කියනවා. ගන්න එකයි තියෙන්නේ. අර නිකන්ද නේදා ගානක් නැති වගේ ලංකාවේ අධ්‍යාපනය. සංඛ්‍යා ඩිවිෂන් ගත්ත කට්ටිය 180ක් පාස් වෙනවා. ඉස්කෝලේ යන කට්ටිය 120ක්වත් පාස් වෙන්නේ මොකද නිකන් උගන්නන්නේ? ඒක බුදුරජාණන්සේ දීවිතිනේ නිකන් ලද්දා බුධානි බුති බුඤ්ඤමානා කියලා බුදුන් කියන්නේ නොමිලේලද නිවන බුද්ධි විදිනේ. මුදා කියලා කියන්නේ නිකන්. ඉතින් අන්න මෙහෙම ඇමරිකාවට එනකොට කැනඩාව යනකොට මට කියනවා ස්වාමීන් වහන්සේ මේ භාවනා නිකන් ඉගෙනුවොත් නම් කවදාකවත් කවුරුත් එන්නේ නැහැ. ඔකට කීයක් කරි කී බිලක් දාන්නේ. දවස් 10 භාවනාවට නිකන් ඩොලර් 500ක්වත් අඩු ගන්න. ආශී නම් මදි හැබැයි. ඒකකට ස්ට්‍රෙස් ප්‍රොඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකකට 550ක් ගන්න. අන්න එහෙම ගානක් දැම්මොත් ඕඩිමේ ඒ නිසා මේ මේ කියන විවේකයේ ගන්න කිසිම සුදුසුකමක් ඕනේ නැහැ පිටකේ ඕනේ නැහැ මොනම දෙයක්වත් ඕනේ මේක තියෙන දේ මේ බුදුහමතෝක ඉංග්‍රීසි කියව කොහොමද සබ්බපාවසා කරන්නේ ඔක පිටින් උපනක්කම් කරවන්න එක හිටපන් එතකොට ඕක හම්බුනේ අපි දෙකේම නෙවෙයි අනේ අපි මේ දඟරන තුන් දන්නේ නැහැ අපි මේ වට කරන තුන් නටන දන්නේ නැහැ උඩරන තුන් දන්නේ නැහැ ඉතින් අරගම එක දඟලනවා දඟලලා කියන ඇඟරේ දෙනවනේ ගැලකරි දෙන්න නැතුව මේක කමින් එකතු නගලන්න බෑ. ඒ නිසා හැම කෙලවර කෝකෝ එකක් ඒ தත්ත්වය හැම ආගමකම කතා කරනවා. හැම ගෝත්‍ර જાතියක්ම කතා කරනවා. හැම සංස්කෘතියක්ම කතා කරනවා. කතා කරලා කියනවා මේ කොච්චර මේ ගැන කතා කරත් මිනිස්සු ඒකට මේ දවස් දෙක තුනක් ඇවිල්ලා පෙළ ගහලා මේක කරාට ගෙදර ගිය ගම එකක්වත් මතක එකක්වත් මතක නැහැ. ඒක තියෙන්නේ මේ මේ මේ මහා විහාරේ විහා භාවනා ශාලාව විතරයි කියලා හිතන්න. මේකට මෙන්න හිතන්න. ඕක කිසිම තැනක බැඳිච්ච එකක් නෙවෙයි. ඒක නිකන් පුළුවන් තරම් පුරුකල වලට ඕකද තාවෝ කියලා කියනවා. ඕකද කෙලස් නැහැ කියලා කියනවා. ඕකද කෙලස් නිවෙනවයි කියලා කියනවා. ඕකද මේ හීලින් පවර් කියලා. ඕකද කොස්මික් එනර්ජි කියලා කියනවා. ඔක්කොම එකම තමයි. මම හිතන්නේ මෙහෙමයි. නමුත් මම අභියෝග කරන දිගට කරලා කරලා බලන්න. Remember that safety, what inspired you to become a monk and what motivated you to teach mindfulness meditation? Thank you. Of course, nothing because I am a really good person, even as a lady. So I am searching ever frictionless path. When whatever it is frictionless, I am ready to sacrifice. So it is a very good life because you people cook and give. I have to just see and I have to go under the tree and just meditate. So I, that uh, one day, one Hollywood uh, actress being uh, interviewed and asked what is the difference between the married life and unmarried life. She has mentioned if you are not married, you can get down from the bed, both the sides. <laughs> we are also sitting in the bed, we can get down from both the sides. That's, that's all. And no children cry. Nothing. Whether, the dollar is assuming or decreasing, no problem. So being so, I can't understand you people are why so asking for this tension. So if I ask, why you people are still adhering to this lay life, I never ask. <laughs> but it will become crazy. Because you believe life is a fixed one. It's everlasting one. But this is because your desire. Because you are, you are clinging to that. And to become a monk, no cost, no qualifications. That you can see how little fraction even think about that. And after you holding today that you ask a monk, why Bhante you become? When, when uh, E.W. Adhikaran was interviewed in the television, he asked why you are not married. He asked, do you know the marriage or the marriage in Sri Lankan we call Hirayagdana? Hirayagdana, are you happy to go to the prison? Iraq and again, okay, So why you are not going to the prison? Why you are trying to be independent person? Exactly this same. And mindfulness, I don't like to teach people unless I am being invited. That I, I, again and again I am considering what is my urge, what is my that is say, motivation to teach. I try my best till someone come to someone to come and invite, I ask that particular person definition, what, what, what must I do? As such, I have no intention. I'm very proud of you. No any idea to teach meditation. Because it is not a joke. If the other person is not ready, teaching meditation is a crime. Don't do it. But if you know the other person is come and ask, you have no right to deny. Because we also got free of time. So therefore, I have no intention. I am very happy to back at home. I am very happy back at the Nishanvane, but many people are inviting, so they are go. I am giving it. But I understand, I question myself, what is the, what is the motivation for? If there is a motivation, I know, the truth never come out. If it is happening just without the motivation, that is the dialogue, that's the communication. So, if I am at all teaching mindfulness, it is due to your desire to learn. I have no intention to push, I have no intention to teach meditation because I know it is not a joke. It is not possible to sell uh, just like other commodities. So therefore, uh, my motivation, my intention may be sometimes a role model. But I simply say, mind your own business. Mind your own business. And then, whenever the time ready, things are happening. So we we'll go to the next question. ස්වාමීන් වහන්සේ දරදානින් සතුටින් අනුමෝදන අවස්ථාවේදී අපේතාව සංස්කාර සංකේතය දැන්නේ. ඒක දානේ කියන කරායේ වෙන්නේ. මගේ ඇස්වලට සතුටු මොනදවා දැන්නේ. මට අගන්නට ඔන්න දෙන්නේ. මේ තාක්ෂේ සෝහාන්තරේ සාකාරව හදාගෙන අන්තරින්තර වේදාගති සම්පූර්ණ emotional and we are ideally able to tackle the challenges in the day-to-day life after the retreat? Uh, I would say, I, I talked to the diet also, and yesterday also. I asked him, of course giving, giving dana is a good thing, but eating dana is much difficult. That is what it says. In eating, you feel people are bringing the maximum, the best, and come and give. And sometimes for the monks they worship. They are miracles in the world. So when we are eating, we are answerable for each and every grain of rice. So therefore you understand due to your early time of dana, generous action, you don't feel guilty and Buddha has given a prescription or, or, or timetable, this is what you have to do. So we have to understand our body, our clothes, our building, our medicine, everything is from the generous people. Only what you have to do is take that by my mindfulness. As far as you are here and now, Buddha says, even for the split second, he says, Achara Sangata Macham Bhikkave මෙත්තා චිත්තම් භාවේය අමෝඝං රත්ත පීඩං රත්ත පින්ඩං පින්ඩං බුද්ධේය. For monks, you don't know the lay people, how much they are thinking about, how much they are sacrificing about, how long, how far they are coming around, how much they give the value for that. So therefore, if you are not meditating, you are dead. The payback. And then monk becomes so emotionally moved, then he told, even then, if it is so heavy, if you are taking one split second, charasangada, metta bhavana, you are paying back. such a one split second of mindfulness is so counterbalancing this whole thing. So therefore, daily you have to understand, uh, as far as you people, when you go back, you may feel that I am not eating something given, we are eating something earned. And when I go back, I, have, I be like that. So I, am, I must, try my, my best to keep mindfulness one split second more. One split second more. Because I know how much the other people are concerned about meditators. So it is not a, not as much of a, how do you call it, emotional, that you get moved. Because we know how much when they are offering, they don't give to their children. They don't eat this stuff. But they get the cream and offer it to the monk or the Buddha Puja. So my teacher, Mr. Jnanaram used to say, don't expect miracles from the heaven. This is a miracle. Person make mm, assets out of their sweat and everything and giving to non-related person the cream and worship it. imagine what the, what the miracle of the Buddha. So therefore we are somehow the other going to the other side by eating food, eating dana, because we are very familiar with giving dana. That when you are eating dana, it will be highly justified if you are using it for meditation. So istithatam buddha sevese, chara sangatam attam pibhikve nitta chittam bhaveya, අමෝඝං රක්කපින්ඩම් භාවිය. Punjabi. Whatever the people going to give, Rakkabindam means food given by the lay you pay back by strict of meditation. So therefore, they will get further and further, develop the mindfulness, keep here and now. That will be balancing the weight. දැන් ස්වාමීනාට විවාහක නුවර යෝගාවචරයෙන් දෙක විවාහ කියන උදාහරණයක්. විවාහ ජීවිතයේ ඉඳ වගකීම් සහ යුක්තාකරමින් සමුගේ කරගෙන විවාහ ජීවිතයට යෝගාවචරයන් දෙක ප්‍රතිඵල ගැනීමට අවශ්‍ය කර කරුණු පහදා දෙන්න. ඒ වගේම විවාහක නුවර වශයෙන් ජීවිත බැඳීම යෝගාවචර ජීවිතයේ බලපාන්නේ කෙසේද? Do it mindfully. මතක් කරපේ කොහොමයි සතියෙන් කරන්න මොන කුණු වර්ගයක් කරන්න පුළුවන්. හැබැයි සතිය තියෙනවනේ ඒ කුණු වර්ගෙ විසඳ කියලා. වැඩිකල් කුණු වර්ග කරන්නත් බෑ සතියෙන් කරනකොට. මම බැලුවා සත්තු මැරීම සතියෙන් කරන්න. මොකද මම හරි ආසයි ඒ කාලේ සත්තු මරන්න. ඒ මොකංගර ගිහලා මාළු අල්ලගෙන එනවා, මඩු ගහලා හාව අල්ලනවා. කුරුල්ල දැකපුවා කැටකොල්ලෙක් ගහන හරියට බෙල්ල කඩලා යන්නේ. ඌව තමයි ඉතින් ඒ දවස්වල හරි ආසදේ. ඉතින් මම ඒ දවසක් හාමුදුරුවෝ ගිහින් කියලා පස්සේ කිව්වා මට තාම මේ අමුරු කාසාව තියෙනවා. ඒ රතෙක් මරන බලන්න. ඒක කමන්නේ හොඳ ජීවිත කරපක්. එළඹෙන හැටි උපකරණ පාවිච්චි කරන හැටි නෑ නැටි ඒක බලන කොටයි වේට් එකේ. ඒ සතාගේ දුක තමයි තේරෙන්න පටන් ගන්නවා. හොරකම් කරනකොට මේකෙන් ඉන්න ඔක්කොටම වැඩි කප්ප හොරෙක්ම. හැම පුස්තකායකම ගියාම පොතක් කුස්සන එක මගේ මගේ වෙනවා. USA library එක, British embassy එක, British මේක municipal council එක, ඉස්කෝලේ පුස්තකාලය, යුනිවර්සිටි පුස්තකාලය හැම එකකම මොනියුමන්ට් එකක් තියෙනවා ගෙදර. ඉතින් මට මට ඕන කරලා තියෙනවා security දැක්කට පස්සේ ආම්බ security මම පෙන්වන්නකොට උස්සන හැටි. ඉතින් ඉස්සෝ අන්තිමට ගිහින් බැලුවට පස්සේ මම මේ යාළුවට කතා කරලා මස්සිනම් මේක මට වැඩක් නැහැ කියනකොත් වැඩකුත් අම්ම ගිහින් කියපන්. ඊට පස්සේ දැන් මම නිබන් අහුවෙන්නේ දැන් ඔබ හොරගම් කරනවා ගේනකොට මම අහුවෙන්නේ. ඊට පස්සේ නෑ පිටිපස්සේ පැත්තේ ලියලා තියෙනවා යම් තැනක අස්ථානගත වෙලා තියෙනවා නම් ගෙනත් දෙන්න කියලා ඒ වාක්‍ය දීලා මුංගිල දීලා. දැන් ඉස්සේ මම කොහොමද අහන්න එපා. ඒ නිසා සාමාන්‍ය ජීවිතේ වැඩ නෙවෙයි අපායට කියන්නේ. ධම්මරජුරවණ්ඩත් කතා කරලා කියන්න පුළුවන් සතිය කියන්නේ. ඒ නිසා ඔය අඩු අවතක් හේතු කරලා තියෙන මේ සතිය කියන එක ඒක බොහොම පළල් අඬුවක්. මුදට කට ඇරෙනවා. ඕන දෙයක් අල්ලගන්න. පොඩි පොඩියට කට ඇරෙන එකක් නෙවෙයි අඬුව මේ සතිය කියන්නේ. පොඩියට කට ඇරෙන එක නම් පොඩි දේවල් නේ අහුවෙන්නේ මේක කරනවා ආසිකති 80ට. අල්ලතැලි ඕනේ. ඒ නිසා පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ගුරු පන්දි ස්වාමීන් වහන්සේ ඇගේ නැන්දලා මාමලාගේ දරුවෝ දෙන්නෙක් විවාහ වෙලා. දරුවෙක් දරුවෝ දෙන්නෙක් ඉඳි. සයිඩෝ දැකලා තියෙනවා. දැන් මොකක්ද පැනලා ගිහින් තියෙන්නේ. ඒක වරින් වරින් වරින් වරින් කියලා කතා කරනවා. කතා කරලා පස්සේ තින් හරක් මරන්න ගෙනියනවා වගේ තමයි සයිඩෝ ගාවට යනකොට. කියලා දෙනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් බෑ භාවනා කරන බබාලා දෙන්නෙක් කියලා. දැන් මම නිකන් කතා කරේ නෑකමට ඉස්සරහලිවල්ලා කෙල්ල කතා කරලා වළු මේ. ඒක පුළුවන් බෑ. ඊළඳාරියා දුනියා තත් 10කට රිලීස් කරා ඒ සයිඩ් බොහොම බලවත් ඉන්නවා අවශ්‍යතාවය නම් පුළුවන් හරි පොලට කතා කරලා උකට දවස් 10ක් නේද තියෙනවා මරේ භාවනා කරපන් ඉතින් අරෝට මොකුත් නෑර නන්ද කුමාරයා පාත්තටන පිටිපස්සේ ගියේ ඇවිල්ලා දවස් 10 ඉඳලා ගියා දැන් ඉඳස්තර යනකොට උඹට වැඩක් තියෙනවා මොකක්ද යන්නේ දවස් 10ක් ඉවර කරේ හොඳයි දෙන්නට කතා කරලා හරි මම අවසර දෙන්න උඹත් ආවා. ඊට පස්සේ අවුරුදු 4කට දකින්න නැතුළු ජෝඩුව. ආයේ මල ගෙදරකට කොහෙද කියලා අයින්කොට මුන් දැකලා දුවනවලු දුවනවලු හැමතැන. ඒකට වරෙන් කරන්නේ. ඊට පස්සේ බලු ස්වාමීන් වහන්සේ දැන් දරුවා හතර දෙනෙක් ඉවරයි. ආවරේ හරි. හරි. ඊට පස්සේ අවුරුදු උඹල දෙන භාවනා කරන්න හම්බෙච්ච ඉස්සල් හම්බෙච්ච දරුවෝ දෙන්නද කීකරු භාවනා කරාට පස්සේ හම්බෙච්ච දරුවෝ දෙන්නද කියලා. දෙන්න මූණේ මූණ බලගන්න. භාවනා කරා භාවනා හොඳට කරලා නෙයි. දවස් 10ක් සෙට් එකේ ඉඳලා. ඊට පස්සේ හම්බෙච්ච දරුවගේ පුදුමාකාර කීකරු ගතියක්. පුදුමාකාර ගමපෙන්ද දරුවත් ඉඳලා සයිඩ් එකට මම බඳින්නේ නැහැ මේ ජීවිතේ. මට උනේ උඹලා දෙන්න දාලා මේක ටෙස්ට් කරන්න. මොකද මගේ නෑනේ ඒ නිසා උඹලට එපා. ඒ දරුවෝ ගැන කල්පනා කරපන්. උඹලා උන් PhD දෙයි. දොස්තරකම් දෙයි. මොන මගුල දුන්නත් උන්ට හරියන්නේ නැහැ උන්ට මේ මේ බයලජ්ජාවේ හිටින්නේ නැහැ. උඹලා භාවනා කෙරුවොත් ඒකෙන් එන ভাইබ්‍රේෂන් නිසා බොක්කේ බබායින් දැක්ටි. අම්මා භාවනා කරුවොත් දෙගුණයක් ගුණ දෙනවා. අපේ කාලේ ඉස්සර කියේ ગેප් පෙර හැර දෙනවා කියන්නේ. ગેප් පෙර හැර දෙනවා කියලා අම්මා සුදුවත් නැවත සුද්ධ වෙලා ගිහිලා පූජාවල් කරනවා. වා භාවනා කරන. එතකොට බබේ බබාට දෙසරයක් නමෝ තස්සකේ. මොකටද? අම්මට එක සැරේ බබාට එක සැරේ. හේතුපත්කේ නන්ද මාතාව දරුවා වදනකොට බොක්කේදී දරුවා බොක්කේ ඉඳදී සෝවාන් වුණේ. දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා සාසනය විතරයි දාන. අපි හිතන මේ ලිංගික වැඩි මහා කුණු හරපයක්. ඊ කුණු හරපෙන්නේ අපි ඇවිල්ලා තියෙන ඔය වැඩින් තමයි. ඒක ෂෝක් එකකට කරතයි සතිය. මොකද දෙකකටයි කියනවා ඒක වෙනම කතාවක් මේක වෙනම කතාවක්. පන්දලේ වැඩ වෙනයි, ගෙදර වැඩ වෙනකම කියනවා සතියෙන් ওই දෙක ෂෝක් එකකට ගැට ගහන්න පුළුවන්. ඒක නිසා අවතක්සේරු කරන්න එපා සතිය කියන්නේ. ඒ කෝණ වැල්ලක කරගෙන බබරයක්. ඒ නිසා සතියෙන් කරන්නේ පටන් ගන්න දවසේ ඉඳලම මම මයි ළඟ ඉන්න දැන් මට වඳින්න ඉස්සෙල්ලා මම බැනලා දැන් හම්බෙච්ච දරුවෝ ඕම් බොක්කේ ඉඳලාම බාව. මං කියන්නේ ඕකොල්ලෝ මට ඕන. ඕම් මගේ. උඹලා කකාගේ බඳට උඹලා වැදුවට ඕ දරුවෝ මගේ. ඕගොල්ලෝ කියන නැත්තම් මම දන්නේ මම නිකමට කියනවා කිස්තර පන්සලේ විචිත්‍ර ස්වාමීන් වහන්සේ දීපන් මෙහාව. නාවුනේ දිද්ද ස්වාමීන් වහන්සේ. හැම අන්නව ගැප් ගත්තට පස්සේ පිළිත් කියනවා. ඒ ඉපදින දරුවෝ අම්මා ගේට්ටුව ගාව බහිනකොට දරුවා ගිහලා ස්වාමීන්ගේ දොරට තට්ටු කරලා ඉවරයි. ඒ ස්වාමීන් කාටවත් කාටවත් කතා කරන්නේ නැහැ. ස්වාමීනාච ස්වාමීනාච ඒ සංකේ එළියට එන්නේ ටොපික් එකක් අරගෙන අම්මා එනකොට දරුවා ඔක්කොම වැඩ කරගෙන ගිහිල්ලා ඉවරයි. හැම දරුවෙක්ම මේ ස්වාමීනාචට තියෙන කනෙක්ෂන් එක බලනකොට දාන බෙදන්න ගියාම අම්මලා පැකිලෙනවා එහෙ යනවා මේ රපොඩි යෝජනා නරගත්ත ගිහිල්ලා ස්වාමීනාචට බෙදනවා. හරියට තාත්තා සීයාවගේ මෙවුවා හරි ලස්සන දේවල්. ඒක ආගමට ගන්නත් එපා මොනවාක්වත් එපා. එකමද මතක තියාගන්න සතිය කියන එක ඕගොල්ලෝ හිතනවා වැඩි බොහෝම ඉතිරිච්ච ප්‍රතිරිච්චද. විවාහයේ පුත්‍රයන්න්ට ඉන්න කාලේ සැලැත් නෝන 8 8 ලක්ෂයක් හිටියලු සෙනෙක. 6 ලක්ෂයක් සෝවන්. 6 ලක්ෂයක් සෝවන්ලු මේ පොතේ කියලා කියනවා. ඒ වතුාව තමයි උදේවල් මේ මිනිස්සු ගල් කරවල වැඩ කරන ඔය වෙනවා ලාපින්න පාට දෙනවා හැන්දෑ වෙනකන් ගෙත කුඹුරේ වැඩ කරලා ඉවරලා හැන්දෑවට මල් පහන් අරගෙන ජීවිතව කරාවිද ඉතින් සාමේක එකතු වෙන දෙයක අපි විතාම මොකක්ද කියන්නේ යුග මෙහෙවරක් කරන පිරිසක් විශාල පිළිකට ආදර්ශයක් දෙන පිරිසක් ඒක නිසා මේ ප්‍රශ්න අහනකොට හිතෙන්නේ නිකන් මේ වගේ භාවනා මධ්‍යස්ථානයක අහියචුන් ප්‍රශ්න නෙවෙයි මොකද මේ වගේ ප්‍රශ්න අහන්නේ කියලා ප්‍රශ්න වල වටනකමක් තියෙනවා. අපි ඔක්කොටම පැවිදිත් පැවිදිත් තින්නේ කොනමක් කරගන්න බෑ. ඒ නිසා විවාහ ජීවිතයේදී විතර එකෙක් එකෙක් එක්කම එක්ක තාත්ත එක්ක දොර එකෙක් භාවනා කරන එකේදර බ්‍රහ්ම ලෝකයක් වගේ. මෙන්න කතා කරා. හිතන්න නිකමට මුළු පවුලම භාවනා කරනවා කොහොමද කියන්නේ? මම ඔයගොල්ලන්ට කියලා යන්න යන්නේ ඉස්සෙල්ලා මේගොල්ලෝ දන්නවා පියල් වල්කොල මහත්තයා. අත ඊයේ වල තිබුණා මෙයාට පෙන්නවා. ඇමරිකාව හොඳටම රිසර්ච් කරන ડોක්ටර් මේ නියුරෝසර්ජන් කෙනෙක් ගෙදරට ආවට පස්සේ ෆොටෝ එකක් අරගෙන කියනවා මම ඔබලගේ පවුලට නමක් දානවා ඒක මයින්ඩ්ෆුල්නස් ෆැමිලි කියලා. පවුල කොහොම භාවනා කරනවා. මම මේ ඊමේල් එක අර ලංකාවේ පවුල් 6කට ඇරියේ 6 6ම භාවනා කරනවා. අංක අපි හිතන්නේ හදමු සමිතියක් භාවනා පවුලක ඔක්කොම ලබාගන්න කරනවා. අපි කොච්චර සතුටු වෙන්න ඕනද එහෙම පවුල් හයක් ලංකාවේ ඉන්නවා කියලා. එන කොහෙද ඉන්නේ? බ්‍රහ්ම ලෝකයක්ද? දිවි ලෝකයක්ද? මේ පළවෙනි ලෝක කියන එකක්ද? ගන්න එපා. ඒ නිසා එතනට ගියාට පස්සේ මේ බුදුරජාණන්ගේ අමාමෑණි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ලෝකෝත්තර පැත්ත විතරක් නෙවෙයි. මේ පැත්තට දේශනා කළ තියෙන කියලා බලනකොට ඒක තේන උත්තර පළල්ද කියලා අපි ඒකට හරි හිරිගඩු දෙපෙනවා. අපිට හරි පැකිලෙනවා. අපි හිතන්නේ නෑ ඒකට වෙනම ඉෂෝදානාලා වෙනම කරන්න ඕන එකක්. කිසිම දෙයක් නෑ සම්මතම රහසයි කියන්නේ. සත්‍ය විතරයි. සන්තෝෂ වෙනවා මේ ප්‍රශ්න අහපු කෙනාට. හොඳයි අපි වෙලා ගොඩක් කරන් තියෙනවා. තව කීයක් තියෙනවද ප්‍රශ්න? නෑ විතරයි කරන්නේ.